හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අද මේ වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ නිදානං පුරිසං පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ එත්චේ නත්ති අභිවදිතබ්බං අබිනන්දිතබ්බං අජ්ජෝසේ තබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට නේවාසිකව පූර්ණ කාලීනව සම්බන්ධ වෙලා ගත කරනකොට අපි උත්සාහ කරනවා පුළුවන් තරම් එකකින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. මොකද කාගේ පැත්තෙන් බැලුවත් මේ වගේ දවස් ගාණක් පැය ගාණක් භාවනාවකදී ගත කරනවා කියන එක අමාරුවෙන් උපයා ගන්න දෙයක්. ඒ උපයාගත්ත දේ උපරිම ප්‍රයෝජන ලබා ගන්න හැම කෙනෙක්ම උත්සාහ කරනවා. ඉතින් ඒ අනුව බලනකොට උඟා කාලයක් ගත කරලා ඒ උත්සාහය උපරිම ප්‍රයෝජන ලබාගත් කෙනෙක් තමයි ගෞතම සර්වචන් වහන්සේ. ඉතින් සර්වචන් වහන්සේට තේරෙනවා අපි මේ කරගෙන යන වැඩි. ඉතින් ඒ සඳහා තමන් වහන්සේගේ සර්වඥතා ඥාණය ලැබුවට පස්සේ සර්වඥාන්සී අපි වාගේ අයට ආපසු හැරිලා බලලා උදව් වෙයි කියලා හිතලා සඳහන් කරනවා යම් කිසි කෙනෙක්ගේ තියෙන දෘෂ්ටිය ඍජු කර ගැනීම සඳහා නැත්නම් දෘෂ්ටි ඍජු වීම හරහා චේතෝපල විමුක්තිය හෝ විමුක්ති ඥානය ප්‍රඥාපල විමුක්තිය හෝ විමුක්ති ඥානය ලබා ගන්නට ඒ කෙනා පත්සාකාරයකින් අනුග්‍රහ කරන්න ඕනේ. සැදී පැහැදී සිට ගන්න ඕනේ. සප්පාය කරනු සලසලා දෙන්න ඕනේ. ඒ නිසා අපි ඒකට පෙළඹිච්ච පිරිසක් වශයෙන් මේ ਸਰුවචනාංශේ මතක් කරන මේ අනුග්‍රහ අනුග්‍රහ කියලා ඥානයකට කරන ආධාරූපකාර අනුගමනය කරනවා. ඉතින් ඒ වගේ බණක භාවනාවක පූර්ණ කාලීනව නිවාසිකව ඉන්න කෙනෙක් පුද්ගලිකවත් සමස්තයක් වශයෙන්ොත් හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මේ සරුවචන් වහන්සේ පෙන්නන මේ අනුග්‍රහිත සූත්‍රය පෙන්නන මේ කරුණ අපේ අතින් නිතර සම්පාදනය වෙනවද නිතරම අපි ඒවා සම්පූර්ණ කරන්න කටයුතු කරනවාද කියලා. ඉතින් ඒ විදිහට පහකට අඩු කරලා සරුවචාන්සේ උගන්වන දෙයින් පළවෙනිම සඳහන් වෙන්නේ සීල අනුග්‍රහිතය. ඒ නිසා අපි සීලුම දෙනා අඩුම ගානේ අටසිල් කියන පදනමක හිටිනවා. අපි දන්නවා ඒ පරිසරයේ ඒ සීලෙ නැත්තම් ඉන් ඉදිරියට කරන හිත හික්මන වැඩ කරන්න බෑ. නිසා කය වචන දෙක යම් ප්‍රමාණයක හීල කරගන්න ඕනේ. හික්මව ගන්න ඕනේ. සීලාචාර කරගන්න ඕනේ ඉදිරි වැඩේට. ඒකට අපි කියනවා සීලානුගහිතය කියලා. ඊගාවට මේ දැන් අපි කරන්න වගේ සුතානුග්‍රහිතය කියලා ඒ එල්ල කරගත්ත වැඩේට යොමු වෙච්ච කාරණා කරුණු කාරණාවට හේතුව දන්න ඕනේ. ඒවට අපි සුත්තමේ ඥානය කියලා කියනවා. පොතේ දැනුම කියලා කියනවා. නැවත නැවත හුඟම් දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ හදලා බොන බෙහෙතේ බෙහෙත් වට්ටෝරුව හරියට කියව ගන්න ඕනේ අපි මේ බෙහෙත් වරද්දාගෙන කියලා නැති වෙන්න විදේතෙම සිංහල බෙහෙතක් හදනවා නම් දීලා තියෙන උපදේශ පන්තිය හරියට කියව ගන්න ඕනේ. ඉතින් ඒක නැවත නැවත කියවන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි සුතමේ ඥානෙ ලබා ගන්න මේ වෙලාවේදී සරුවචනාංශේ විසින්ම දේශනා කරන ලද කොටස් ධර්ම කොටස් අපේ ගමනට උදව්පකාර වෙන ධර්ම කොටස් සිහිපත් කරගන්න එකට අපි කියනවා බණ අහනවායි කියලා. ඒ බණ අහන එකට බුදුරජාණන් වහන්සේ සාකච්ඡා දෙන වචනේ තමයි සූතානුගහිතේ කරනවා කියලා. බහුසූත වෙන්න හදනවා. බොහෝ අසුවිරු ඥාන ඇති කෙනෙක් බාටපත් වෙන්න හදනවා මේ යන ගමනට ආධාර පිණිස. තුන්වෙනි අනුග්‍රහිතේ සඳහන් කරලා තියෙන්නේ සාකච්ඡා අනුග්‍රහිතේ. අපි එකතු වෙලා එකට වැඩ කරන අය සාකච්ඡා කරලා බලන්න ඕනේ අපි සාකච්ඡා කරන්න කරන්න අපේ එල්ලේ පැහැදිලි වෙනවද කියලා. ඉතින් ඒ අනුව සාකච්ඡා කිරීම සඳහා ලෝකයේ තියෙන ආගම් වලින් බුදුරජාණන් වහන්සේ විතරයි Taman දේශනා කරපු එක සාකච්ඡාවෙන් තොරව පිළිගන්න එපා. Tamanට වැටහෙනවා නම් විතරක් පිළිගන්න කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ධර්ම සාකච්ඡාවකට එනතන් අපේ අත්දැකීම් සාකච්ඡාවකට අපි පෙළඹෙනකොට ඒ ධර්මේ පණ ගහන ගතියක් තියෙනවා. අපි සාකච්ඡා කරන පිට වැටෙන දේ. අපේ අර්ථයෙන් සපයලා කියන්න පුළුවන් දේ. ඉතින් ඒ නිසා ඒ වැඩ කරන පිරිසක් භාවනා කරන පිරිසක් එකතු වෙලා සාකච්ඡා කරනවා නම් එතන හිටියත් ඇති කියලා කියනවා. හිට ඉනකොට කය හිත දෙකම ව්‍යායාම වෙනවා. ලෝකේ ඊ타ත්ම කලාතුරකින් තමයි ව්‍යායාම තියෙන්නේ. සම්පූර්ණ කය ව්‍යායාම වෙන ව්‍යායාම. නමුත් මේ ධර්ම සාකච්ඡාවකදීලා ඉන්නකොට කය හිත දෙකම ව්‍යායාම වෙනවා. ඒ නිසා ඒක ලොකු ලාභයක්. මේ වගේ පිරිසක් එකතු වෙච්චාම ධර්ම සාකච්ඡාවට යන්නේ. ඒකට කියනවා සාකච්ඡා අනුග්‍රහිතය කියලා අපි දවල් 1 සිට 2 දක්වා පැයේදී කරා. මේ සුතානුග්‍රහිතේ සීලානුග්‍රහි සීලානුග්‍රහිතේ සුතානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතේ තිබුණොත් තමයි අපිට හිත සමතේකටපත් කරගන්න පුළුවන් ඒකලස් කරගන්න පුළුවන් ඒත් අර තුන තිබුණ පළියටම වෙන්නේ නැහැ ඒක සඳහා කළ යුතු ක්‍රියා ටිකක් තියෙනවා හිත ඒකාග්‍ර කරගන්න ඒකෝදි කරගන්න සමතේකටපත් කරන්න ඒ සඳහාත් අපි පැයක් වාඩි වෙනවා පැයක් සක්මන් කරනවා කරන කටයුතු නැවතිල්ල කරනවා නිස්සද්දව කරනවා සතියෙන් කරනවා මේ විදිහට අපි එදිනදා ජීවිතයේ වැඩ ටික ගොනු කරගෙන තියෙනවා අර සීලෙන් කීකරු කරගත්ත හිතයි වචනයයි තවදුරටත් සීලෙන් කීකරත කයයි වචනයයි තවදුරටත් හිත දක්වම සීතල කරගන්න නැත්තම් හික්මව ගන්න ආම්බාම් කරගන්න මේචල් කරගන්න ඒකෝදි භාවයටපත් කරගන්න එතකොට තමයි විපස්සනා අනුග්‍රහිතයක් කියලා ප්‍රඥාව මේරීම සිදු වෙන්න පුළුවන් වෙන්නේ. ඒකටත් අපි සැදී පැහැදී ඉන්න ඕන. ඒකත් නිකම්ම නිකන් සිදු වෙන දෙයක් නෙවෙයි. ඉතින් මේ වැඩමුළුවකදී අපි ওই පහ ගැනම සල්පනා කළා තමයි කාලසටහනක් හදන්නේ. සීලානුග්‍රහිතේ, සුතානුග්‍රහිතේ, සාකච්ඡානුග්‍රහිතේ, සමතානුග්‍රහිතේ, විපස්සනානුග්‍රහිතේ. ඉතින් ඒ නිසා අපිට ඒක මුළු ජීවිතේ පූර්ණ ආහාර වේලක් වගේ ලෝක වෙනසක් ඇති කරනවා. ඉතින් මේ විදිහට බණක භාවනා යෙදී කරන අයට ධර්මයේ අහඬ සලස්සන්න ඕනේ. ඒ වගේම තමන් උනන්දු වෙන්න ඕනේ අදාළ බණ කොටසක් අහන්න. ඉතින් ඒ ගැන හුඟක් අත්දැකීම් සහිත ගුරුවරු එහෙම නැත්නම් භාවනා ගුරුවරු මතක් කරනවා මේ වගේ තමන් කරන භාවනාවට අදාළ බණ මිස වෙන බණ ඇහිීමත් බාධා වෙනවයි කියන. මේකට අදාළ වෙලා තියෙන බණ විතරක් මිසක් හැම බණම අහන්න ගියොත් මේක අවුල් වෙනවා. ඒක නිසා යෝගාවචරය දැනගන්න ඕනේ තමන් අහන ධර්මයෙන් කරන වැඩේට අනුග්‍රහයක් මිස හිත අවුල් නොකරන වැඩ. මොකද හරියට දේශනා જાති තියෙනවා. ඒ වයිදී Taman දැනගන්න ඕන කොයි දේශනාව අහනකොට Tamanට ආතතිය අඩු වෙන්නේ. කොයි දේශනාව අහනකොට Tamanට අසහනිය අඩු වෙන්නේ. අන්න ඒ පැත්තට යනවා මිසක්කා අහන්න තියෙන, පේන්න තියෙන ඔක්කොම අහන්න යන්න බෑ. ගියොත් අපි මේ කරන යන ගුණව එල්ලේ නැති වෙනවා. ඒ නිසා මේ වගේ වැඩමුළුවකට සූත්‍ර කොටසක් තෝරනකොට මාත්‍රකාවක් තෝරනකොට ඒක හැම වෙලාවෙම සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනට වැටෙන ඒ වගේම සරුවචනාංශේ පෙන්වන්නට උත්සාහ කරන ඒ කෙලස් කපන වැඩේට යොමු වෙන එක Tamanට අත්විඳ ගන්න පුළුවන් කොටස් තමයි ගන්න. ඉතින් අපි හවස එකතු වෙලා කතා කරා මේ වැඩමුළුවේදී මේ අපි කරන ඕමානේ මේ මස්කට් නුවර කරන වැඩ පිළිවෙලට මොකද්ද ගන්න මාතෘකාව කියලා. ඉතින් ඒකෙදී සාකච්ඡාවෙක් ගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරපු සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ සඳහන් මේ මදුපිණ්ඩික සූත්‍රය. ඇත්තටම කියනකෝ තාමත්ම ගැඹුරු සූත්‍රයක්. ඒක අර්ථකථනයක් දුන්නොත් සරුවචනහන්සේ එදා දේශනා කරනකොට ගත්ත අර්ථකථනයක් දුන්නොත් අපිට අත්දා බලන්න සූත්‍රයේ ගැඹුරු වුණාට ගොඩාක් කල්යන්නේ ඒ විතරක් නෙවෙයි අත්දා බලනකොට පේනවා අපි මේක නොදැනුවත්කම නිසා අපි කොච්චර පටලවාගෙන තියෙනවද කියලා. ඒ වගේම අනවශ්‍ය දේවල් වලට යෙදිලා අපේ මේ වටිනා කාලයත්, ඒ වගේම අපේ ඒ සුද්ධ වූ પરමාර්ථයටත් ය아가න්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක ගැඹුරු දෙයක් වුණාට ඒ කාර්යය ඒ කටයුත්ත අපි පටන් අරගන්නේ නිකන් හුදු ඇහුම්කන් දීමකින් මේ මූල ධර්මය අහගෙන ඉන්නවා අහනකොට නොවැටහෙන කොටස් ඉන්න පුළුවන් එහෙම නොවැටෙන කෙනෙකුට කවදාකවත් මේක කරබැලීමේ අදහසක් එන්නේ නොවැටෙනවටත් වැඩිය මොනවාරි හේතුවක් නිසා මේක තේරෙන්නේ නැතුව යනවා. ඉතින් එහෙම කෙනෙකුට මේකෙන් අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවා 100%ක් මේක තේරෙන ධර්මයක් නෙවෙයි. දැන් ඒ තේරීම සඳහා මේ මේ කෙරෙහි දැක්විය යුතු ණය විපස්සනාව තර්කණය එහෙම නැත්නම් ඒක වටහා ගන්න ක්‍රමය ඇහුවට පස්සේ තමයි සිද්ධ වෙන්නේ. මේ කියන්නේ වෙන්න පුළුවන්. මේක නිකම්ම නිකං රැවටිලි බසක්ද නැලවින් නැලවිලි කවයක්ද? එහෙම නැත්නම් ඇත්තටම ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා ඒ කල්පනා කරන කෙනා තුළ අර ඇසු විරු ඥාණය චින්තාමය වශයෙන් මුල් බහ ගන්න පටන් ගන්නවා. ඒකත් ඔක්කොටම සමසේ සිදු වෙන්නේ නැහැ. ඒ වගේම පළවෙනි සැරේ සූත්‍රය අහනකොට වැටෙන දෙයට වැඩිය ඒක යම් හේකින් දෙවෙනි සැරේ අහනකොට තුන්වෙනි සැරේ අහනකොට හතරවෙනි සැරේ අහනකොට ගැඹුරට යන්න පටන් අරගන්නවා. ඉතින් අපිට තියෙනවද වෙලාවක් ඒ වගේ වටින ධර්මයක් නැවත නැවත අහන්න ඒකත් වෙන්නේ වෙනවනම් අහඹයක්. වෙනවනම් දයෝපගත සිද්ධියක් වැටෙුණා නම් අපි ඒක නැවත නැවත අසමින් අසමින් මේක පිරිසුදු කරගන්නවා. ඒ විදිහට චින්තාමය ඥානයට ගියාට පස්සේ තමයි කෙනෙකුට ඒක ක්‍රියාවත් කරලා බලන්න හිතෙන්නේ කුසල ඡන්දේ පහළ වෙනවයි කියලා කියනවා. එතකොට මේ පුද්ගලයා තුළ ශ්‍රද්ධාව මෙතෙක් කල් තිබුණු ශ්‍රද්ධාව ක්‍රියාකාරී ශ්‍රද්ධාවක් වාටපත් වෙලා ජීවිතයට සම්බන්ධ වෙනවා නැත්නම් ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වාටපත් වෙනවා. මේ සඳහා දීර්ඝ ගමනක් යන්න ඕන. ශ්‍රද්ධා සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ වාටපත් වෙලා චින්තාමේ ඥානය භාවනාමේ පැත්තට කරබැලීමේ ආසාවට පහළ වෙනවා නම් ඒ විශාල ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. කෙසේ නමුත් මෙතන මේ සඳහන් ඥාන තුනම අවශ්‍යයි. අපිට යමක් ප්‍රත්‍යක්ෂණය කළ දැනගන්න සුත්තමේ වශයෙන් ඇහිලා තියෙන්න ඕනේ. චින්තාමේ වශයෙන් එක වටහාගෙන තියෙන්න ඕනේ, දිරවගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ භාවනාමේ වශයෙන් අත්දකලා තියෙන්න ඕනේ. අත්දකනං එතෙල්ලයි පුද්ගලගේ වෙනසක් ඇති වෙනවා. ඒ සදාචාර සම්පන්න සෞඛ්‍ය සම්පන්න වෙනසක් ඇති වෙනවා. ඉතින් මේ මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුජානන්සේ පෙන්වන්න හදන්නේ අපි ඉදිරිපත් වෙන කරුණු රාශියක් තියෙනකොට නැත්නම් අරමුණු රාශියක් තියෙනකොට කොයි අරමුණද ගන්න ඕනේ එහෙම නැත්නම් කොයි අරමුණද නොගන්න ඕනේ අන්නේ පිළිබඳව ලෑස්තියකින් ගිය කෙනාට පුංචි අවස්ථාවක් තියෙනවා අනවශ්‍ය ප්‍රශ්න කරන අසහන කරන ආතතිගත කරන ප්‍රශ්න පැත්තකට දාලා ඍජු ප්‍රත්‍යක්ෂණය කළ හැකි යමක් එලිම වටහා ගන්න පුළුවන් අරමුණු විතරක් තෝරාගත්තොත් ඒ පුදුලට ඒ තේරීම් ඥානය නිසා එන්නෙන්න පාර ඍජු වෙන්න පටන් ගන්නවා. අද අපි ගත කරන ලෝකයේ ඕනෙම තැනකට ගියොත් සබන් කිව්වොත් සබන් જાති ගොඩක් තියෙනවා. කැම කිව්වොත් කැම જાති ගොඩක් තියෙනවා. ඇඳපුටු මේස ගත්තොත් විවිධ මොස්තර තියෙනවා. ඉතින් මේ ඔක්කොම තිබුණාට පස්සේ අපි පාවිච්චි කරන්නේ එකයින එක වෙලාවකට. ආන්නේ දේ තේරීමේදී අපි තාම බාලාංශ පන්තියවත් දැනුවක් නැහැ. අපි ගොඩාක් දේවල් එකතු කරනවා. මේ එකපු දේවල් පිරිසුදු කර කර නඩත්තු කර කර ඉන්නවා මිසක්කා අපිට කවදාකවත් මේක පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ. පාවිච්චි කරුවත් අපි දාස ස්වරූපයෙන් පාවිච්චි කරන්නේ. ඒක මේ ස්වාමිත්වයෙන් පාවිච්චි කරන්න බෑ. ඒක නිසා අද ප්‍රාරිභෝගික සමාජය හැදිලා තොරතුරු රාශියක් තියෙනවා. දේවලුත් රාශියක් තියෙනවා. නමුත් පිරිස ඉන්නේ අසහනයි. කිසිම කෙනෙකුට මේ අතහනේ දුරු කිරීම පිණිස ජීවිතේ සරල කිරීම පිණිස ජීවිතේ ඍජු කිරීම පිණිස මොකද්ද ගත යුත්තේ මොකද්ද හල යුත්තේ කියන එක තේරෙන්නෙම නැහැ. ඒක තවත් අවුල් වෙනවා. තමන්න තියෙන තේරීම් පරාසය ලොකු වෙන්න ලොකු වෙන්න. ඒක තමයි තාක්ෂණයෙන් කරන්නේ. හැම දෙයකටම විශාල මොස්තර රාශියක් තියෙනවා. ඒ මොස්තර තිබුණට පාවිච්චි කරන එක නා ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කරනවා කියන එක දන්නේම නැහැ. කොහේ තියනොට පාවිච්චි කරනවා. ඉතින් ඔය කකා කකා යනවා. අන්තිමට කොහේ ගිහලා නැතර වෙනවද දන්නේ නැහැ. බලනකොට අපිට ඕන දේ නෙවෙයි ඉෂ්ට වෙලා තියෙන්නේ. අර ඇඩ්වර්ටයිස් කරපු මනුස්සයට ඕන දේ සිද්ධ වෙලා අපි තල්ලි තල්ලි තියංගලා කාලයක් විනාශ කරලා නාකි වෙලා මැටි පාගපු හරක් වගේ මැරලා මැටි පාගපු හරක් වගේ මැරලා යනවා. අන්න එහෙම නොවීම පිණිස කටයුත්තක් කරන හැම වෙලාවකම අපි ඒක පිළිබඳ වග වෙලා දේවල් රාශියක් තිබුණට තමන් මේ ඒ වෙලාවේදී ගන්නෙ මොකද්ද කියන එකට කරන හික්මීම ඒ කරන සූදානම් ශරීරය බුද්ධ ජාන්සේ ඇත්තටම පැහැදිලිවම කියලා දීලා තියෙනවා. දවාසනාවට ඒක බුද්ධ ආගමෙන් හැලිලා. අපිට සිද්ධ වෙනවා මෙතනදී බුද්ධ ආගමෙන් බුද්ධ ධර්මයේ වෙන් කරලා මේ ආගම තුල තියෙන ඒ ධර්ම කොටස් වෙන්කොට දැනගැනීමේ ඥානයක් අපිට තියනවාද හැම චිත්තක්ෂණයකම හැම ඉරියාපත සංදියකම හැම අහන බලන කියන කරන හැම තැනකදීම ඒ තමන් ඒ ඉදිරිපත් වෙන දේෙන් හිතසුව දෙන දේ තෝරගන්න දන්නවනම් ඒ අවුරුදු 2600කට ඉස්සර වෙච්ච දේ අද වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේක වෙන තැනක වෙයි වෙන කෙනෙක් ආවේ කියන දෙයක් නෑ මේක උණුහුනේ තියෙන දෙයක්. අන්නේ ප්‍රශ්නෙට බුදුරජාණන්තේ මේ දෙන උත්තරය ඒ ඒ සූත්‍රයේම ජවනිකා රාශියකින් සිද්ධ වෙන්නේ. මම අද මේ දවසේ මාතෘකාවට ඉදිරිපත් කරේ ජවනිකාවේ දෙවෙනි ඒ නාටකමේ දෙවෙනි ජවනිකාව. අපි අදහස තේරුම් ගැනීම පිණිස නිදානේ තේරුම් ගැනීම පිණිස පසුබිම තේරුම් ගැනීම පිණිස අපි ඉස්සලාම ගමු පළවෙනි ජවනිකා. සරුවචනාංශයේ තමන් වහන්සේගේ උපංගම කපිලවස්තුවේ නිග්‍රෝධාරාමේ දවල් දාණයෙන් පස්සේ ජංගා විහරණය පිණිස කියලා කියනවා. කියන්නේ දාණයෙන් පස්සේ ටික වේලාවක් හේවනේ ඇවිද ඇවිද ඉන්න පිණිස කැලියට යනවා. ඊළඟට සරුවචනාංශයේ මේ ඉන්නකොට ඒ ශාක්‍ය වංශයේම සරුවච්චන් වහන්සේගේම තනුවරේ පරණ බමුණු කෙනෙක් සරුවච්චන්සේ දැකලා සරුවච්චන්සේ ගහනවා ඔබතුමා කිනම් වාදයක් ඇති කෙනෙක්ද කුමක් දේශනා කරන්න කෙනෙක්ද කියලා. නැත්නම් ඔබ වහන්සේගේ ඔබතුමාගේ දර්ශනය මොකක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වෙන්නේ විවේකය. නමුත් මේ මිනිසයා දැන් එනවා කතාවක් පටන් ගන්න. එතකොට බුදුරජාණන්සේ දෙන උත්තරේ අර මනුස්සයා කටේ පිට්ටු හිර වෙන උත්තරයක් දෙන්නේ. තමන් දැනගන්න ඕන අපි අමාරුවෙන් උපයාගත්ත විවේකය ලැබුණාට පස්සේ එක එක පිස්සු පිහට්ටෝ එනවා. මේ කුත්තු කර කර බලන්න. අන්නේ වෙලාවේදී මේක හලන්න දන්නේ නැත්නම් පිස්සංගෙන් පිහට්ටංගෙන් ඔළුව නරක් වෙනවා. හැබැයි දෙන්නේ ඉතාමත්ම නම්බුකාර විදියට බරපතල දර්ශනයක් ඇතුව ඉතාමත්ම ඩිප්ලොමැටික් විදියට දෙන්නේ. බුදු දෙන අහනවා කිමක් කහයි කිං වාදී. ඔබ වහන්සේ කුමක් ප්‍රකාශ කරන කෙනෙක්ද? මොන ආකාරයේ වාද එහෙම නැත්නම් දේශනා කරන ධර්මය මොකක්ද? එහෙම නැත්නම් මොන දර්ශනයක්ද තියෙන්නේ කියලා. ඉතින් දිග වාක්‍යයකින් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත මේ ලෝකේ යම් කෙනෙක් වාදයක නොපැටලෙන ගතියක් තියෙනවා අන්න එවැනි වාදයක් තමයි මම කියන්නේ කියලා. මොනම විදිහකින්වත් වාදයට නොපැටලෙන මේක තමයි මගේ වාදය කියලා. ධර්මනසයා එහෙන් බෝලේ දානකොට බුදුරජාණන්සේ ලෑල්ල අල්ලන එක විතරයි කරන්නේ. අදින්න යන්නේ නැහැ. අවුට් වෙන්නෙත් නැහැ. ඉතින් ඒ ඒ වාක්‍ය සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සත්තමන බ්‍රාහ්මණියා පජාය දේවමනසාය න කේනිචි ලෝකේ විග්ගහිය තිට්ඨති. යම් කිසි කෙනෙක් වාදයට පැටලෙන්නේ නැතුව අමුණ ගන්න නැතුව අනා ගන්න නැතුව ඉන්නවද අන්න එවැනි වාදයක් තමයි දේශනා කරන්න කියලා කියනවා. ඒ වාදෙට යන්නේ මම පෙරදිලාවත් බයටවත් නෙවෙයි ඒ තමයි මම හොයාගත්ත දේ සාරසංකේ කල්පලක්ෂයකින් මම හොයාගත්ත දේ එහෙම නැතුව මේ බමුණ දැක්කට කියන කටට ආපු දෙයක්වත් නෙවෙයි මේක ඇතුලේ ගැඹුරක් තියෙනවා. අර බමුණට කියපු න විග්ගහිය තිට්ටති කෙනෙක් එක මං ගැටෙන්න යන්නෙත් නැහැ, අමුණ ගන්න යන්නෙත් නැහැ, අනා ගන්න යන්නෙත් නැහැ. අන්න එවැනි ධර්මයක් තියෙන නිසා කොස් කපන්න යන්න පොල් තෙල් ටිකක් ගාගෙන කියලායි කියන්නේ. නිකන් සිංහලෙන් කියනවා. කොස් කපන්න යන්නේ මම පොල් තෙල් ටිකක් ගාගෙන වටන් ගන්න කියලා කියනවා. ඒතර කොස්වර කොහොල්ල තිබ්බට මේගොල්ලෝ කොස් දන්නෙත් නැහැ, කොහොල්ල දන්නෙත් නැහැ මං හිතන්නේ කමක් නැහැ. මේ එහෙම තමයි ඒක ඉස්සර කරන්නේ එහෙමයි. කැත්තෙත් ටිකක් ගා ගන්නවා, අතෙත් ගා ගන්නවා. පොල් දෙල් ටිකක් ගාට පස්සේ කොහොල්ල ගෑවෙනවා තමයි ගලවන්න ලේසි. මේක කරන්නේ කොහොල්ලවට බයවත් කරදරීමකුත් නෙවෙයි කියන්නේ මේක දීර්ඝ බෝධිසත්ව પરම්පරාවෙන් මම උපයගත්ත දෙයක් කියන්නේ සරුවචන් හන්සයාර බමුණට අර පළවෙනි වාක්‍ය කියලා මම මේ ගා ගන්න නැති අනා ගන්න නැති පටව ගන්න නැති ඉන්නේ කියලා යථාචවන කාමේහි විසංයුත්තං මම මගේ හිතත් ওই වාදෙන් දිනන්න තියෙන ආසාවක් මගේ නෑ මොනම දෙයකවත් හොඳ කෑල්ල අල්ලා ගන්න අදහසකුත් නෑ කාමෙන් විසංයුත්තයි ඒ කියන්නේ මම මේ බමුණා එලවන්න හදන්නේ වෙන මොනක්ක සාක්ෂාත් කරගන්නේ කාමයේ විසංයුත්තම් විහෙලත්තම් අකතං කති මලගේ දෙන එක ටික කියමනක් මයි ළඟ නැහැ මේකට වචන රාශියක් අපේ මේ තාතනිය සඳහන් වෙනවා කතං කති භාවය කියලා කියන්නේ එක්කෙනෙක් කතාහන්ට අපි වචන දෙකක් කතා කරනවා ඊට පස්සේ කතාව කෙලෝරක් නෑ යනවා. අන්තිමට කච කචේ විතරයි ඉතුරු වෙන්නේ. ඒකට කියනවා සම්පප්පලාප කියලා. ඒ නිසා අපි දවස පුරාම ගත කරන්නේ සම්පප්පලාපවල. කිසිසේත්ම අවශ්‍ය නැති කොහෙන්දෝ ආපු විශ්පිහට් එක ආපුවාම ඇද්දලා යනවා කතාව. එහෙම නැත්නම් අපි නිතරම රේඩියෝ එකක් දාගෙන ඉන්නවා. මොකද සද්ද ඇහුන්නේ නැත්තම් පාළුයි වාගේ. ඉතින් මේකෙන් හැම වෙලාවෙම මේ පිට අපි රේඩියෝ එකත් එක්ක කතා කරන කෙරුවාට ඇතුළත කතාව යනවා. ඇහෙන ඇහෙන දේත් එක්ක ඇතුළත කතාව යනවා. ඒකට කියනවා කතං කති භාවය කියලා. මේ පැටලෙන චින්න කුක්කුච්චා මට කියන්න ඕන දේ පිළිබඳව මට සැකේකුත් නැහැ. මට හොඳටම දන්නවා සැක හැරලා කියලා දෙන්නත් පුළුවන්. එහෙම නැතු මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න බැරි නිසාවත් වාදයකදී වාදපතයක් නැති නිසාවත් නෙවෙයි මේ කතා නොකරේ. කියන්න ඕන දෙයක් සැක හැරලා කියන්න පුළුවන් භවා භවේ විහිිත තණ්හං. මට මේ කෙනා දිනන්න වර්ධින්න ඕනකමක් ඇත්තෙත් නැහැ. ඒ කියන්නේ භවයේ පැවැත්වීමක් මම අයියා වෙන්න හදන ගතියක් කියා බහන්න ඕන ගතියකුත් මගේ මේ වාද තුලින් මම දිනු කරන්න හදන සංඥා නානුසෙන්ති මේ මේ මනසයා මට හම්බ වෙලා මෙහෙම කතා කරා කියන මතකය හිතට නොයන අමතක වෙන වැඩ පිළිවෙලක් තමයි මම කරන්නේ. මෙහෙම දෙයක් වුණා කියලා මතක සටහන් නැති වෙන විදිහටම ජීවත් වෙන්නේ කියනවා. ඉහනෝ බලනකොට අපි මොකද කරන්නේ? අපි ෆොටෝ එකකුත් අරගෙන, ටෙලිෆෝන් නම්බර එකකුත් ඉල්ලගෙන, ඒ දකින දකින කෙනා අර මල්ලට පුරව ගන්නවා. පුරවගත්තට පස්සේ මේක එතනින් අතර වෙන්නේ නැහැ මේක. දෝංකාර දිදී දිගින් දිගට කතාවට යනවා. ඒක ලියලා රෑනින් දෙදුත් දන්නේ නැති හීන පේනවා. භාවනා කරනකොටත් දන්නේ නැති මතක එනවා. ඒ මොකද අපි අපි මුළු ජීවිතේම හුදු මතකයක් විතරයි. අපි මුළු දුකම තන්නේ කර මතකයක් විතරයි. ඉතින් අපි මේ මතකයට කොච්චර ප්‍රේම කරනවද කියලා කියනවනම් ওই ඩිමෙන්ෂියා හැම හැදුනොත් අල්සයිමර් આવොත් මැරෙන්න දඟලනවා මේ මතකේ නැති වෙලා. ආගන්න මතකේ නැති වුණා නම් මලහා සමානයි. ඉතින් අපි බෙහෙත් කරලා අර මතකේ ගෙනත් දුන්නා පස්සේ දැන් තනීපයි. දැන් ඊට පස්සේ ඕන පිස්සුවක් කෙලින්න පුළුවන්. මං කියන්නේ අල්සයිම හොඳයි කියලා. මං කියන්නේ ඩිමෙන්ෂියා හොඳයි කියලා. නමුත් මේ පොඩ්ඩක් මතක නැති වුණොත් අපි කොච්චර බය වෙනවද? මොකද මමයාගේ මම කියන මිනිහාගේ හඳුනා ගැනීම අනන්‍යතාවයේ තියෙන මතකේ. ඒක නිසා කොයි වෙලාවක හරි අපට මතක නැති වුණොත් අපි සිහි නැති උනායි කියලා කියන්නේ අපිට ව්‍යසනයක් ඒක. අපේ ගමටත් ව්‍යසනයක්, ගෙදරටත් ව්‍යසනයක්. බුදුජානනාංශය මෙතෙන්දී කියනවා යම් කිසි කෙනෙක් මගෙන් ඇහුවොත් ඔබ කුමන වාදයක් ඇති කෙනෙක්ද? කුමන දෙයක් ප්‍රකාශ කරන්නේ කියලා. මම මේ කරන කිසිම දෙයක හමුවීමක් හෝ කතාවකින් හෝ ක්‍රියාවකින් මතකයක් läග ගන්න නැති තාලෙට මම ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒක අපිට පුළුවන් වෙයිද පටික්ක භාවනා ඉන්න වෙලාවේදී එන එන අරමුණට හිත දානවා මිස අඩු ගානේ පරිවේෂණ මට්ටමකින් පරණ මතකයට හිත යන්නේ නැති වෙන්න කටයුතු කරන්න. අනේ එදාට තේරෙනවා ඇයි මේ බුදුරජාණන්සේ එදෙන එතන මතුවෙන අරමුණකට හිත දාලා ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණකට හිත දාලා උදාසීන අරමුණකට හිත දාලා පෙන්නලා දෙන්න හදනවා ඒකනම් උදාසීන අරමුණ ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණ නැවත නැවත මතුවෙන අරමුණ නික්ලිෂී తত্ত্বය අපේ හිතේ ඒ නික්ලිෂී తত্ত্বයේදී කොච්චර කෙලෙසට අදිනවද කොච්චර හිත පිට යනවද කොච්චරක් අතීත මතක වලට යනවද අනේ එදාට තේරෙනවා අපි මුළු සංසාරෙම කරලා තියෙන්නේ අතීත මතක තහවුරු කරන වැඩ පිළිවෙලක් උදාහරණයක් වශයෙන් කියනවා නම් ওই විජය කුමාරය ලංකාවට එන්න ඉස්සල්ලා ඒ ලංකාවේ ඉන්න මිනිස්සු ගල්ලෙන් වල ලිව්වකම් ගල් ශිලාලිපි ලිව්වෙත් නෑ මොකක්වත් නෑ උන් ඉඳලා මැරෙනවා දැන් මතකයක් නෑ දන්නේ නෑ කවුද හිටියේ කියන්නේ ඊට පස්සේ දැන් අපි යහන යන දන ගලිය කොටනවා පෝස්ටර් ගහනවා මේ ඔක්කොම මතක සටහන් තියෙනවා ඉතින් උර්ලා වගේ පාර වගේ එක එකනාගේ එක එකනාගේ නම් ගම් ගහගෙන ගල් එහෙම නැත්නම් නටබුන් රාශියක් තියෙනවා. ඉතින් ඕක තමයි අපි ප්‍රෞඩත්වයට තියාන කතා කරගෙන ඉන්නේ. අපිට හරි පරණ හොඳ ප්‍රෞඩත්වයක් තමයි වර්තමානයේ හංගන්නවා. જાතියක් වශයෙන්. හරියට ආඩම්බරයි කවුරු හරි ආපුවම අනුරාධපුරේ ගිහිල්ලා බින්න මේන් අපි අත්තල මුත්තල කරපු වැඩ. දැන් තොපි මොකද වුණා? අපි ඉතින් ওই ණයට කාලා ඉන්නේ. එච්චර තමයි අපිට හිතුවලා තියෙන්නේ. මොකද අර මතකේ විකුණන කාලා තමයි පුරුදුලා තියෙන්නේ අපිට. දැන් කාලේ මොකද කරන්නේ? මොන්නම දෙයක් අත්තලු තෙන්ගලා නැහැ. මොකද වර්තමානයේ නෙමෙයි ජීවත් වෙන්නේ අපි. අපිට ඉතිහාසයෙන් උගන්වන්නෙත් ඔච්චරයි, භූගෝලයෙන් උගන්වන්නෙත් ඔච්චරයි. හැම විශේෂකම උගන්වන්නේ කුණු වෙච්ච දෙයක්. මේකේ වෙන්නේ මොකද? වර්තමානට හිත ගන්න බෑ. අර පරණ මතකය අපි කොච්චර දාස කරලා තියනවද? වාල් කරලා තියනවද කිව්වොත් වර්තමාන මොහොතේ කිසිම ක්ලේශයක් නැහැ. නික්ලේශී, හරීම අහිංසකයි, හරීම සරලයි. ඒක භාවනාමය වශයෙන් තේරුම් ගත. එහෙම නැත්නම් අපි ඒකට කුසල ඡන්දයක් පහල කරත් හිත හිතින් නැති බලන්න හැටි බලන්න. කොච්චරක් පරණ මතකවලද අපි ජීවත් වෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් සඳහන් කළ තියෙනවා අලුතෙන් සිද්ධිය සිද්ධ වෙනකොට කවුරු හරි වෙලා හම්බ වෙනකොට ඇහෙනකොට ගන්ධ රස පහස විඳිනකොට ඒක 100ට 100ක් විඳින්න පරණ මතකයට ඇවිල්ලා හොල්මන් කරන්න බැරි වෙන විදියට මේකත් විඳින්න මේකත් පරණ මතකයට යන්න ඕන කමක් නැහැ ඒ නිසා අපිට කියන්න පුළුවන් භාවනා කරන කෙනෙකුට අපි 100ට 100ක් වර්තමානයේ ඉන්නවනම් ඒක මතක් කරන්න ඕනේ නැහැ. මේ පරණ මතකෙට යන්න ඕන කමන්නේ ඒක බාගෙට දැක්කොත් තමයි මතකෙට යන්නේ. ඕනෙම දෙයක් මොනම දෙයක්වත් ජීවිතේ 100ට 100ක් අත්විඳනනම් ඒක මතකේ ඉන්නවා මතක හිටව ගන්න හිතියත් එකයි නැතත් එකයි. අපි ළඟ තියෙන හරියක් තියෙන භාගෙ දැනුම. ඒ භාගෙ දැනුම තමයි අතීතයට යන්නේ. ඉතින් බුදුරජාණන්සේ සම්පූර්ණ විප්ලවීය ක්‍රමයක් අපිට උගන්වලා දෙනවා. භාවනා කරනකොට සතිමත් වෙනකොට 100%ක්ම වර්තමානයේ මොහොතේ ජීවත් වෙන්න. ඒකට අතීතයේ ඔබ උගතෙක් වුණත්, මෝඩයෙක් වුණත්, පොහසතෙක් වුණත්, දුප්පතෙක් වුණත්, ගෑනු කෙනෙක් වුණත්, පිරිමි කෙනෙක් වුණත්, පොඩි දරුවෙක් වුණත්, වැඩිමාල් කෙනෙක් වුණත් බලපාන්නේ නැහැ. සතිය කියන එක හරියට තේරෙනවා නම් එහෙනම් මේ බුදුරජාණන්සේ පෙන්වන්න හදන දේ හරියට තේරෙනවා නම් කෙනෙකුට වර්තමානයේට එළඹෙන්න සතිමත් වෙන්න අතීතයේ තියෙන බාධාවක් අර අතීතෙන් කවදාකවත් ඇති යහපත් දෙයක් නැහැ. එහෙම තියෙද්දිත් අපි උත්සාහ කරත් අතීතය අපි අතහැරලා යන්නෙත් නැහැ. ඒ මොකද අපි දන්නේ නැතුව මෙතෙක් කල් කරලා තියෙන්නේ ඒ පුස්කාපු දේවල්. එහෙම නැත්නම් අතීත මතක ගොඩක් එකතු කරගෙන මමයා කියන්නේ මගේ පෞරුෂත්වය කියන්නේ මගේ රුචි අරුචිකම කියන්නේ අතීත මේ කැඩිචි කැඩිචි කැලි ටික. ඇති අර බහුණට බුදුරජාණන්සේ කියනවා මම ජීවත් වෙන යම් ආකාරයකට මම සංඥා läග ගන්න දෙන්නේ නැහැ. පරණ මතක läග ගන්න දෙන්නේ නැහැ. ඉතින් මේක ਸਰවචනංශේ කිව්වට අර බමුණ එතනින් පිට වෙලා තියෙන්නේ දිව එළියට දාලා නළලට රැලි ගන්නගෙන හ්ම් කියලා ගියා. ඒක ඒ බමුණා බුදුරජාණන්සේ දක්වපු ප්‍රචාරයේ පොතේ ලියලා තියෙනවා තොල පෙරලලා දිවේ එළියට දාලා නළලට රැලි ගන්නගෙන හ්ම් කියලා. දැන් බමුණාට පැටලෙන්න බෑනේ දැන් මේ කියන කතාවේ හැටියට. වාදේ ගෙනියන්න බෑ. බුදුරජාණන්සේ දීපු උත්තරේ හැටියට බමුණට මේ ඊට පස්සේ අහන්න දෙයක් නැහැ. බමුණ කියන්නේ උඹත් එක්ක මම කතා කරන්න කැමති නැහැ කියනවා වගේ කතාවක් මෙතන කියවෙන්නේ. බමුණ යනවා. ඒක පළවෙනි ජවනිකා. ඊට පස්සේ සරුවචනාංශේ ආරාමයට වැඩපු වෙලාවේ සරුවචනාංශේ සංඝයා රැස් වෙච්ච වෙලාවේ මතක් කළා කියනවා මහන්නේ මම අද දවල් දිවා විහරණය පිණිස නිකුරද ආරාමයට ගියාට පස්සේ සාකේතේ මේ බමුණෙක් ආවා මේ දණ්ඩපාණි කියලා කියන්නේ බමුණ ඇරමිටි කියන්නේ ඒ බමුණෙක් ඇවිල්ලා මම ඇහුවා කිමක් ආයි ආවුසෝ කිමක් කිං වාදී කියලා ඔබ කුමක් දේශනා කරන්න කෙනෙක්ද ඔබ මොනාගේ දර්ශනයක් තියෙන කෙනෙක්ද කියලා මම එයාට මෙන්න මෙහෙම කතාවක් කිව්වා. මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත ලෝකයේ මම කිසි කෙනෙක් එක්ක වාදයට පැටලෙන්නේ නැති වාදයක් තමයි කියන්නේ. මම මේ වාදයට පැටලෙන්නේ නැත්තේ මට මේ කතා කතාවට වැටෙන්න ඕන කමක් නැහැ. ඒ වගේම මට සැකේකුත් නැහැ මේ කතා කරලා ගන්න දෙයක් තියෙනවයි කියලා හෝ පැටලෙන්න දෙයක් තියෙනවා හෝ දිනන දෙයක් නැහැ. මම මේ කතා කරන්නේ නැත්තේ මන්ට අහන දේ මම සබ්ජෙක්ට් එක දන්නේ නැති නිසා නෙවෙයි. මම හොඳටම දන්නවා මාතෘකාව දන්නවා. ඒ වගේම මට දිනන්න ඕනක මොකුත් නැහැ. මේ කතා කෙරුවොත් යම් මතකයක් මට එයි. ඒ නිසා මම ඒ මතක නොහිටින වැඩේ තමයි කරන්නේ. කියනකොට දැන් මෙතන දැන් බමුණා නෙවෙයි බණහන සංඝයා ඔක්කොටම පටල වෙනවා. සංඝයාට තේරෙන්නේ නැහැ. ඒ ඕගොල්ලන්ගේ මුණ දිහා බලනකොට මට තේරෙනවා තේරෙන්නේ නැහැ කියලා. ඉතින් බුදුහාමුදුරන්ගෙන් අහනකොටත් ඒකම තමයි වෙලා තියෙන්නේ. තේරෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ බහමුතු කෙනෙක් ඇහවලු ස්වාමීන් මොන වගේ වාදයක් හිටියොත්ද අපිට මේ සංඥා නොවන විදිහට කටයුතු කරන්න පුළුවන් මොන වගේ වාදයක් මොන වගේ අවබෝධයක් මොන වගේ භාවනාවක් තියෙන කෙනාටද ඒ වගේ මතක හිටින් නැති වෙන විදිහට සැක නැති වෙන විදිහට නැවත කච කචේට යන්නේ නැති වෙන විදිහට පටලැවෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් කියලා ඒ ස්වාමීන් වහන්සේ නමක් අහනවා. ඇත්තට මේ ස්වාමීන් අහන්නේ අපි වෙනුවෙන්. එදා ඒ ස්වාමීන් ප්‍රශ්නේ ඇහුවේ නැත්තම් ජාතක මේ සූත්‍රයක් හැදෙන්නෙත් නැහැ, කාරණාව එළි වෙන්නෙත් නැහැ. උඟ දෙනකොට තේරෙන්නේ නැති වෙන්නේ නැති ඒගොල්ලෝ හොල්මන් වෙලා නතර වුණා. එක්කෙනෙක් විතරක් අහන තේරෙන්නේ නැහැ කියලා. ඕක තමයි වැදගත්ම ඥානි. අපි දන්නේ නැත්තම් දන්නේ නැහැ කියනවා. ඒකට ලැජ්ජ වෙලා, බය වෙලා වස ගැහුවා නම් එහෙම අදටවත් අපිට සූත්‍රයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අහනකොට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන වාදය මොන වගේ එකක්ද නැත්නම් මේ ක්‍රියාවලිය මොන වගේ එකක්ද ප්‍රතිපදාව මොන වගේ එකක්ද කියලා ඒ කියන්නේ හාමුදුරුවෝ පිළිගන්න කැමති පුත්‍රජනන්ත කියන දේ. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ඇත්තෙත් නැහැ. අහන්න තියෙන එකම පුද්ගලයාත් බුදුහාමුදුරුවෝ. ඒක නිසා අහනවා වහන්සේ මේ වාදය අපට කියලා දෙන්න කියනවා වගේ. අන්න එතනදී තමයි මම ඔය දවසේ මාතුකාට තිබ්බ කතාව සරුවචනහන්සේ දේශනා කරනවා අර කලින් කියූප එකට සරුවචනහන්සේම දෙන විකල්ප අදහසක් යත යතෝ නිදානම් පුරිසම් පංච සංඥා සංකා සමුදාචරಂತಿ එත්තතේ නත්ති අ비වදිතබ්බං අබිනන්දිතබ්බං අජ්ජෝසේ තබ්බං තමන්ගේ හිත නැවත නැවත දොඩමළු වෙන යමක් ලෝකේ තියෙනවා නම් පරණ මතකයක් නිසා හෝ වර්තමානයේ සිදුවෙන නිසා සිද්ධිය නිසා හෝ රූපයක් බලපු නිසා හෝ තද්දයක් ගඳක් රසක් පහසක් අන්නෙවෙනි කචකච යන දේවල් අභිනන්දනය කරන්න එපා. එතන මනහප වෙනවා. අභිවදිතබ්බයි කාටවත් කියන්න යන්නත් එපා. අජ්ජෝසේ තබ්බන් ඒකට රිංග ගන්නත් එපා. හිතට ඇවිල්ලා නිතර වද දෙන, තරන් දෙන කතන්දර ගෙතෙන රාශි රාශි තියෙනවා. අන්නේ දේවල් පිළිබඳව අභිනන්දනය කරන්නත් එපා. ඒව ගැන කතා කරන්න යන්නත් එපා. ඒවට රිංග ගන්නත් එපා. ඒ විනෝඩ වර්තමානට වරේ. ඒක නෑ මේ සූත්‍රය. ඒ විනෝඩ කරන්න ඕනේ දෑ. කරන්න ඕනේ දේ කියන්නේ නමුත් කියනවා අර මතකයේ වමාර කකා ජීවත් වෙන එක කරන්න එපා. අභිනන්දනය කරන්න එපා. අභිවදනය කරන්න එපා. ජෝසනය කරන්න එපයි ඉතින් අපි සූත්‍ර දිගේ ජීවිතේට වෙනුවට අපි හිතමු භාවනා කර කර ඉන්නකොට සක්මන් කර කර ඉන්නකොට අපි දන්නවා වර්තමාන අරමුණ කියලා කියන්නේ එහෙම කතා කරගෙන ඉන්න දෙයක් නෙවෙයි පැමිණෙන දේ බලන එක. නමුත් හිතේ එතකොට දේවල් වලට යනවනේ කතන්දර ගොතන්න පැටලෙන දේවල් එනවනේ අතීතයට යනවා අනාගතයට යනවා වෙන කෙනෙක් ගැන පටන් ගන්නවා වෙන තැනක් ගැන පටන් ගන්නවා එතකොට දැන් මේ වර්තමානයේම උණු උණුවේ පවතින අරමුණ තියෙනවා අර පැත්තෙන් කතන්දර ගොතන හිත තියෙනවා මේ දෙක තියෙනකොට ඉදිරියේ යෝගාවචරය මොකද්ද අනුමත කරන්න ඕනේ මොකේටද යන්න ඕනේ මොකටද අනුග්‍රහ කරන්න ඕනේ කියන එක ඒකට තමයි මේ අවධානය ගේන්න හදන්නේ මේක ප්‍රශ්නයක් වෙන්නේ අපි මේ වර්තමාන හුස්ම ගන්නවා. නැත්තම් ආනාපාන හිත තියෙනවා. ඒ නැත්තම් බිම්බීම ඇකිලිමේ හිත තියෙනවා. එහෙම නැත්නම් ඇවිදිනකොට මේ වම දකුණ තේරෙනවා. අතයි අතයි කියලා යන්න පුළුවන්. එතකොට වෙච්ච දෙයක් ගැන මතකයක් එනවා. එහෙම නැත්නම් දකින්න රූපයක් ප්‍රිය වෙනවා. අහන සද්දයක් ප්‍රිය වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් ආපුවාම පුහුණු කරපු නැති මනස අනිවාර්යයෙන්ම අර කච කච කචේට යනවා. රුචි දෙයට යනවා. අර නික්ලිෂු වර්තමාන අරමුණ හලනවා. ඒක තමයි අභාවිත මනසක හැටි. ඒකේ එනේන දේ කකා යනවා මිසක්කා අර නික්ලිෂී තන නිර්මල තන කෙලස් නැති එක ගන්නෑ. ඉතින් අන්න ඒක අපි දැනගෙන යනවා නම් භාවනාවට යනකොට යෝගාවචරයට කිසිම දවසක තනි අරමුණක් හම්බෙන වෙලාවක් නැහැ. අරමුණු රාශියක් හම්බෙන්නේ. අරමුණු රාශියක් එනකොට යෝගාචරය ගන්නෙ කොයි අරමුණද හලන්නේ කොයි අරමුණද ගත් කියලා බැලුවොත් අභාවිත මනසක් ඇති කෙනා කෙලෙස් අරමුණ ගන්නවා නික්ලේශී අරමුණ හලනවා නික්ලේශී අරමුණ නීරසයි නික්ලේශී අරමුණ පාළුයි නික්ලේශී අරමුණ නිදිමතයි එපා වෙන සුළුයි කෙලෙස් අරමුණට බොහොම රුචි ඕජාව තියෙනවා ඒකට ඇදලා යනවා මෙන්න මේ දේ දැක්කනම් භාවනාවේදී ඔන්න කියකි යෝගාවචරය කියලා. අපිට විකල්ප රාශියක් දීපු වෙලාවක අපේ හිත පුහුණු නැති වෙලාවක අභාවිත මනසක් ඇති කෙනෙකුට භාවනා නොකරපු කෙනෙකුට දුන්නොත් කොයි අරමුණද ගන්නෙ? අන්නේ බව දැනගෙන මේ වෙලාවේදී ඒ වෙනුවට කෙලෙස් අඩු අරමුණක් එහෙම නැත්නම් කෙලෙස් නැති අරමුණට හිත යොදන්න පුළුවන් නම් අන්න බුදුහාමුදුර කියලා කියන්න පුළුවන්. කෙරෙන්නෙම නැහැ. ඒ අතින් අපි ඔක්කොම සමානයි. අරමුණු දෙකක් දුන්නොත් වැඩි කෙලෙස් තියෙන අරමුණ තමයි දුවන්නේ. මිටි තනින් වතුර බැසයේ. ඒක වතුරේ න්‍යාය පත්‍රයක්. මේක දැක ගන්න පුළුවන් නම් භාවනා කරන කරන වෙලාවෙ ඉඳගෙන ඉන්නකොටයි සක්මන් කරනකොටයි gedara dure කටයුතු කරනකොට මගේ හිත ඇදලා යන්නේ මොකේද? ඒ වෙනුවට දී ඇති වර්තමාන අරමුණ අකමැති වෙන බවත් ස්වභාවයෙන්ම ඕජාවට දුවන බවත් මෙන්න මේක දැක්කනම් අපිට තේරෙනවා manussකම තියෙන හැම කෙනෙක් ගාම ඔය ඔය ගතිය තමයි තියෙන්නේ. මෙන්න මේක පෙන්නලා උඹ මේ නික්ලිෂී අරමුණ ගත්තොත් නිවනේ කෙලෙස් අරමුණ ගත්තොත් අපායි කියලා ඒ මොහොතෙම තීන්දුව වෙනවා. කවුරුත් කරන එකක් නෙමෙයි. තර බලدارි දෙවියන් නැති කරන දෙයක්වත් නෙමෙයි. හූනියමකුත් නෙමෙයි. උඹ විසින්ම උඹේ අගයන් ආඩම්බරයන් අනුව අභාවිත මනස යන්නේ කෙලෙසට. ඒ වෙනුවට නික්ලේශ මනසක් අඳුලා දීලා තියෙනවා නම් ඒ යෝගාවචරයේ චර්යාව හැම කෙනෙක් මේ අඳුලා දීලා නැහැ. බුදු කෙනෙක් පහළ වෙන එකට තමයි. නමුත් අඳුලා දුන්න කෙනාට උනා සාන්තියක් නැහැ. හිත ස්වභාවයෙන් යන්නේ කෙලෙසට. මෙන්න මේක දැන ගැනීම හොඳ එකක්ද නැද්ද කියන එකයි මේ බුදුජාන්සේ නගන තර්කේ. මගේ හිත මිටි දැනින් වතුර බැස යනවා. වැඩි කෙලෙසේ තියෙන තැනට අදිනවා. අන්න ඒක මතුවෙන මතුවෙන වෙලාවේ දකින්න එක යෝගාවචරයේ මංගල කාරණාවකට ගන්නවද අවමංගල කාරණාවකට දන්නවද? භද්‍ර කාරණාවක් විදිහට ගන්නවද අභද්‍ර කාරණාවක් විදිහට ගන්නවද කියලා ඔක්කොටම ඕනේ අර කක්කව මකලා මම සුද්ධවන්තෙක් කියලා කියාගන්න. නමුත් බුදුරජාණන් මේ පරාසෙම දැකලයි මේ කියන්නේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයා සහිත සදේවක ලෝකයේ මන් දන්නවා අභාවිත මනසේ යන්නෙම කෙලෙසට කියලා. අපිට කවදාකවත් බුදුරජාණන් විරුද්ධව නෑ කියන්න බෑ මොකද බුදුරජාණන්සේ ඒ හතර සැරි සරලයි කතා කරන්නේ. ඒ වෙනුවට බුදුරජාණන්සේ මතක් කරලා තිනු අන්නේ කතං කති භාවයේ තියෙන ආශකරන ඕජාව දනවන ඇදලා යන අරමුණ තියෙද්දී ඒකට ඡන්දේ නොදී ඒකට කඩුව නොදී මේ නික්ලිෂී අරමුණට හිත තබා ගැනීම තමයි අපි මේ මදුපිණ්ඩික සූත්‍රයෙන් ගන්න භාවනාවට ගන්න පාඩම. ඉතින් ඒක නිසා ඒ බමුණට දීපු උත්තරේ කොහොමඩක්වත් බමුණට තේරෙන්නේ ඒ බමුණට දීපු උත්තරේ පිළිබඳ බුදුරජාන් වහන්සේ විසීම කරන වார்த்தාව සංඝයාට තේරෙන්නේ නැහැ. නමුත් සංඝයා අහනවා දෙවෙනි සැරේ අනේ ස්වාමීන් අපට තේරෙන්නේ මොන වාදයක්ද මේ කතා කරන්නේ. ඒතකොට බුදුරජාන්සේ කියනවා යත්තචේ ප්‍රපංච සංඥා සංඛා සමුදාචාරන්ති. මේ හිත යමක් වමාරා කමින් ඉන්නවා නම් නැවත නැවත කතන්දර ගොතනවා නම් පටලවි පටලවි ඉන්නවා නම් අන්න එවැනි දේවල් අභිනන්දනය කරන්න එපා, අභිවදනය කරන්න එපා, රිංග ගන්න එපා. ඒ කියන්නේ නිවුස් අහන්න එපා කියලා කියන්නේ. ප්‍රවෘත්ති කියන්නේම ඔන්න ඔය කුණුවරප ටිකක් එකතු කරලා පැය භාගයක් පැය විනාඩි 5ක් ඇතුළත අපිට ගෙනත් දානවා. ලෝකේ තියෙන තුප්පහිම දේවල් ටික. අපිට ඒක කෑමට පෙර ටිකක් ඕනේ කෑමට පස්සේ ටිකක් ඕනේ හරියට මාළුවකට දාන උම්බලකට ටිකක් වගේ. අන්තිමට වරන්ට අපි මොකද්ද කරන්නේ කොහෙද යන්නේ කියලා නිවුස් කියන එක අදන්න අපිට වැඩි. මොකද මේ නිවුස් යට යනවා වෙනමම තීම් එකක්. දැන් අවුරුදු 200ක් මේ වර්තමාන තාක්ෂණයත් එක්ක මේක වෙලා තියෙනවා. සමාජ විද්‍යාත්මක ලොකු පෙරලියක් වෙලා තියෙනවා. ඒ චින්තන රටාවේ ලොකු පෙරලියක් වෙලා තියෙනවා. පාරිභෝගිකත්වයේ ලොකු පෙරලියක් වෙලා තියෙනවා. ආර්ථිකයේ ලොකු පෙරලියක් වෙලා තිනවා වැඩියෙන්ම ගොජ දාන වැඩියෙන්ම කාමයේ උපදවන වැඩියෙන්ම විචිත්‍රත්වයේ තියෙන වැඩියෙන්ම පාරිභෝගිකත්වයේ කියන දේ ලෝකේ රත් උනත් දිගටම යනවා පරිසරයේ කෙලෙසුනත් දිගටම යනවා Tamange හිත කෙලෙසුනත් දිගටම යනවා ඒකෙල්ල අපි ජාත්‍යන්තර සමිති වලින් අහනවා UN එකෙන් අහනවා UNDP එකෙන් අහනවා WHO එකෙන් අහනවා මොකද්ද මේකට කරන්නේ කියලා කරන දේ අපිට වැඩිය නිවුස් කියවන මිනිස්සු දානවා. බුදුජානන්සේ ඒගොල්ලන්ට විරුද්ධව කතා කරන්නේ කරන්න බෑ. ඒක මහ විශාල මකරේ. අපිට පුළුවන් මේ වැල්වටාරම් කතාව පැත්තක තියේදී ඇස්පනා අපිට අත්දකින්න පුළුවන් දෙයකට මම දැන් මෙතන එහෙම නැත්තම් ප්‍රත්‍යක්ෂණය කරයි දෙයකට හිත දාපු ගමන් කම්මැලි වෙනවනේ දාපු ගමන් නිදිමතයි ඒ නිසා භාවනා මධ්‍යස්ථානට යන්න ඕනේ. ඉඳගෙන බුදිය ගන්න හැටි දැනගන්න ඕන. නිින්දෙන් නැති රෝගයක් එහෙම තියෙනවා නම් සමහරව එක එක ඉරියව්වල බුදිනවා. ඒක දන්නෙත් නැහැ මේ මොකද වෙන්නේ කියලා. ඒ තරම් ඕජාවට අදින ලෝකෙක ඉඳලා අපි ඒ වගේ නික්ලිෂි අරමුණක් දාපු ගමන් ඒක නිකන් කූලල්ලට ලුණු ගැහුවා වගේ. එහෙම නැත්නම් ලාහට ගෙම්බ එකතු කරා වගේ. නැත්නම් කූඩල්ලෙක් ගෙනල්ලා කොට්ටයක් උඩ තිබ්බාගේ උට රුචි නැහැ. ඉතින් මේ මුළු ලෝකෙම පැටලිලා තියෙන මේ ව්‍යසනය දැකපු බුදුරජාණන් වහන්සේ කන් ඇත්තෝ අසත්තා කියලා දේශනා කරනවා පුළුවන් නම් මධ්‍යස්ථ අරමුණක් තෝරගන්න වර්තමාන අරමුණක් තෝරගන්න ප්‍රත්‍යක්ෂණ කරකේ අරමුණක් තෝරාගෙන මේ වැල්වට අරන් වෙනුවට හිත පුළුවන් තරම් ආරක්ෂක භූමියක තියලා ඉන්න බලන්න මේක බෑ මරණ මොහොතේ කොහොමඩක්වත් කරන්න බෑ වයසට ගියාට පස්සේ කොහොමඩක්වත් කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. හයිය ඇති තියෙන වෙලාවේදී ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබියේදී භද්‍ර යවුණේ ඉඳද්දී උත්සාහ කෙරුවොත් ලැබුණොත් ප්‍රතිඵලයක් කාලයක් වැඩ ගන්න පුළුවන්. නමුත් මේ භද්‍ර යවුවේ ඉන්න කිසි කෙනෙක් භාවනා කරන්නේ නැහැ. වැඩ. තාම ගෑණියක් ගත්තෙත් නැහැ, ජොබ් එකකුත් නැහැ. ඒව හොයන්න බලන්න ගියාම සෙල්ලම් නෙවෙයිනේ. හොයලා බලා කරන්න ඕන දේවල් නේ. ඒ ටික කරගෙන එනකොට ඔන්න හැට පිටලා හොට බිම ඇරලා දකුණ බලනකොට වම පේන්නේ. වම තියෙනකොට දකුණ කියවෙන්නේ. ඔන්න එතකොට එනවා පන්සලට අවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ ආදිසි ක්‍රමයක් නැද්ද ඉක්මනට? කෙලින්ම නිවනට යන්න. බුද්ධම ඕනකමක් තියෙන්නේ. ඒක හරිම සරයි මේ මුස්ලිම් ජනතාවගේ. ආ ඊට වැඩිය කාමනේ ඉන්නේ. හැට විරුණට පස්සේ ඉෂ හරි ෂවුත්තු කියාගෙන ඉන්නවා. හැට විරණකම් කෙලින්න තියෙන පෙන් කෙලිනවා. ඒක තමයි දරුවන්ටත් දායාද කරන්නේ. ජාතියට දායාද කරන්නේ. එහෙව් ලෝකෙක බුදුහාමතුරු මේ අඬන නග නගන අඬ බැලුවොත් විප්ලවීයයි. බුදුමාකාර රැඩිකල් කතාවක් මේ කතා කරන්නේ. ඒ කොච්චර පරණ මතක තිබුණත් මේ වර්තමානයේ දැන් වර්තමාන අරමුණ හිත දාපු ගමන් අර පරණ මතක කොතක කොතරම් කොච්චර තිබුණත් වර්තමානට හිත ගන්න පුළුවන්කම අපි ලබපු ජම්ම දායාදයක්. ඒක තමයි අපි මේ වගේ තැනකට ඇවිල්ලා ඒ වගේ බිස්නස් අතහැරලා, ගෙවල් දොරවල් අතහැරලා ඇවිල්ලා බලනවා. ඒක විනාඩියක්, ඒක තප්පරයක්, ඒක හුස්මක් පුළුවන් මේ එන වර්තමානයේ එන හුස්ම බලන්න ඒ වෙච්ච දේවල් පිළිබඳව මතකයේ අමතක කරන්න. ඉතින් ඒ ඇවිල්ලත් ඉවරලා කමඨාන් සුද්ධ වෙන කියන්නේ අනේ සාංශ මේ සද්ද ඇහෙන එක නැතර කරන්නේ කොහොමද? හිතන එක නැතර කරන්නේ කොහොමද? වේදනාව එක නැතර කරන්නේ කොහොමද කියලා දිගටම ප්‍රශ්න අහනවා. නමුත් ඒකට උත්තරේ තියෙන්නේ ඒක නතර කරන්න බෑ. ඒ වෙනුවට වර්තමාන අරමුණකින් හිත පුරවන්න, රිප්ලේස් කරන්න, එහෙම නැත්නම් ප්‍රතිස්ථාපනය කරන්න. ඒක කරන්න ඕනේ නම් කොච්චර කෙලසිච්ච කෙනෙකුට වුණත්, කොච්චර පව් කරපු කෙනෙකුට වුණත් කොච්චර පින් කරපු එකනොත් සමාන අයිතියක් තියෙන. ඒකට බෞද්ධයා ඒක පිළිගන්න කැමති නැහැ. බෞද්ධයා හිතන්නේ අයිතිය තියෙන්නේ එක જાතියකට විතරයි මේ දන් දීපු සිල්ලක පොයට විතරයි කිය. ඒ තමයි බුද්ධ ධර්ම රැකගෙන තියෙන පරිසරය. නමුත් බුදුජානනාංශයේ අඟුලිමාලට කිවි ඔච්චරයි. මේ 1000ක් කපලා ලේ පිට අම්මා වුණත් කපන බුදුරජාණන්සේ කපන්න ආපු අඟුලට කිව්වා අඟුලිමාලට කිව්වා අඟුලිමාල මම නතර වුණා ඔබ නතර වෙයන් අඟුලිමාල කියන්නේ අන්තිම දක්ෂ ශිෂ්‍යෙක් දිසාපාමොක්ගේ. උට තේරුණා කතාව. මම නතර වුණා. උඹට පුළුවන් නම් නතර වෙන්න. එහෙම ආයුධ තියලා කිව්වා මට පොඩ්ඩක් මට කියලා දෙන්න සාංශ නතර වෙන්නේ. අපි දුවන්න දන්නවා. දඟලන්න දන්නවා. කතන්දර ගොතන්න දන්නවා. හැම කුණුහරුපැක් පිටිපස්සෙම දුවන්න දන්නවා පුද්ගලිකව සමාජික වශයෙන් නතර වෙන්න දන්නේ නැහැ. පටාචාරාව එනකොට බුදුරජාණන්සේ ගාවට ස්වාමියා මැරිලා, දරුවෝ මැරිලා, අම්මා තාත්තා මැරිලා, මල්ලි මැරිලා ඒ චිතකේ දුන්නගිනවා ඇඟේ ඇඳුමකුත් නැහැ. සම්පූර්ණ නන්නත්තාරයි. නංගි සීයේ ලෝපං කියලා විතරයි කිව්වේ. එතනම සීහෙලවනවා. ඒ ඒ ආසනයේදීම සෝවාන් වෙනවා. අපි නම් සයිකියාට්‍රික් කෙනෙක් ගාවට තමයි කවුන්සලින් කරවාවි. ඉස්පිරිතාලට පිටත් කරાવી. පොලිසියට බාර දෙවි. මේ පිස්සු ගෑණියක් බණ කී කිය ඉන්නකොට සභාව මැදට වෙනාට පස්සේ අර ඔක්කොම අවුල් තීති බුණාන කියන්නේ නංගේ සීලෝපංගේ. සීලවනෝ. සීලවනෝ. ඒ කතං කති භාව නැහැ. මේ කරන්න ඕනේ නම් අර අවුලක් මැද උනත් කරන්න පුළුවන්. ඉතින් ඒ අතින් බලනකොට අපිට ඒ තරම්ම අපේ දරුවෝ දෙන්න මැරිලා නැහැ නේද? රෙද්ද නැති වෙලත් නැහනේ. රෙදි ඇඳගෙන ඉන්නේ. ඉතින් මේක පොඩ්ඩක් උත්සාහ කරන්න කියන එක තමයි අපි මේ මදුපිණ්ඩික සූත්‍රයේ බණට අර ගැනීමෙන් කරන්න හදන්නේ. හොඳට මතක තියාගෙන ඉන්න. එහෙම උත්සාහ කරන හැම කෙනාටම හරියන්නේ නැහැ. හැබැයි වෙන ක්‍රමයක් නැහැ. මොනම ක්‍රමයක්වත් නැහැ. සරුවඥාන්සේ සාරාංශික කල්පලක්ෂයක් මේක උත්සාහ කරලා කියනවා මේක කරන්න පුළුවන් ඕන කෙනාට. මේකට අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ ප්‍රපංච කියන වචනේ ලංකාවේ බුද්ධ ආගමෙන් හැලිලා තියෙන තේරවාදයෙන් හැලිච්ච වචනයක්. නමුත් මහායාන පොත්වල තැහෙන දුරට දාලා තියෙන මොකද අද තියෙන බුද්ධ ආගම ප්‍රපංචය. ගොතපු කතාවක්. රසවත් එකතු කරලා ගොතපු කතාවක්. හැබැයි මේ වගේ සරදේවල් කියනකොට ඒව අපේ තේරවාදෙන් නැහැ. නමුත් ඒ වගේ දෙයක් කරලා ඒක හරියනවා කරන්න පුළුවන් කියව ගමන් තේරෙනවා අපේ ජාතියට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ ස්වර්ණමය යුගයකට මුළු ලෝකෙටම නායකත්වය දීපු සිංහලයට අද මොකද වෙලා තියෙන්නේ? කොපි කරනවා කිව්වහම සිංහලයා අද පිටරටින් එන ඕනම දෙයක් කොපි කරනවා. අපිට අපි ගැන කිසිම හැඟීමක් නැහැ. මොකද අපිට පේනවා අපේ ඉඳුරම් පිනවන්ට නම් කොපි කරපු දේ හොඳයි. අපේ දේශීය ක්‍රමයට වැඩියි. ඒ නිසා අපි ඒවට කොපි කරන්න ගියාට පස්සේ අපි අන්තිමට බැලියෝ බවට, වාල්ලු බවට, අනුවට අනුන් අනුවට අනුගමනය කරන කෙනෙක් බාටපත් වෙනවා. ඒ වෙනුවට ඒ කෙරුවට කමන්නේ ඒතිෙදිත් කොයි වෙලාවක හරි මේ වාදපතේට යන්නේ නැතුව කතං කතිභාවයට යන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැති දැනට යන්න ඕනේ ඒකයි මේ කරන්න කියලා බැලුවොත් ඒ කරන එක චිත්තක්ෂණයක එහෙම නැත්නම් වර්තමානයේ හිතගත් එක චිත්තක්ෂණයක පේනවා අවශ්‍ය නම් කරන්න සියලු පහසුකම් හැම කෙනෙක් ගාම තියෙනවා මේකයි භාවනා කියලාවත් දන්නේ භාවනා කියන්නේ මේකයි කියලා දැන හුඟ දිනෙක හිතනවා භාවනා කරපුවම උඩින් යන්නයි භාවනා කරන්නේ. භාවනා කරන කහා පාට පේන්න ඕනේ. භාවනා කොට අර්ගමයේ කියලා ලයිස්ට්ුවක් හදාගෙන ඉන්නවා. ඉතින් ඒක කරන්න භාවනා කරනවා මිසක් මේ හිතේ තියෙන කච කචේ නැතර කරන්නයි භාවනා කරන්නේ. මේ පල්ලෙහැලි වලට අනේකයි කතා කරන්නේ නැත්නම් ඒ ඥානන්ද සාන්ති ඊට වැඩිය කියනවා. මේ වමාරා කෑම නැතර කරන්නයි භාවනා කරන්නේ. අපි දන්නවා හරක් එළුවෝ දවල් 30 කාලා හැන්ද වෙනකොට වමාරා කරනවා. අපිත් කරන්නේ මේයි දවස් 30 කුණු කන්දල් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කටෙන් අරගෙන නිින්දෙදී දත් මිටි කනවා. වැඩිම නිින්දෙන් කිඳිරි ගාන එකනේ කරන්නේ. අර දවස් 30 පුරවගත්ත දේවල් වමාරනවා. ඉතින් උදේ නැගිටිනකොට රෙස්ට් වෙලා නැහැ. රෙස්ට් වෙන්නේ නැහැ. මොකද මොලේ වැඩ නතර කරන්නේ නැහැ. මෙන්න මේ ක්‍රියාවලිය වෙනුවට යම් ප්‍රමාණයක ඉන්ද්‍රිය සංවරයක් තියලා එහෙම කතන්දර නැති එක සෞඛ්‍ය සම්පන්න භාවයක් අපිට පුළුවන් ද චිත්තක්ෂණ කීයක් හුස්ම කීයක් සක්මන් කීයක් ඒ වෙලාවේ හිත පවත්තන්න කියලා. එතකොට මේ බුදුරජාණන්සාර බමුණට තේරෙන්නේ නැහැ කිව්ව. සංඝයාට තේරෙන්නේ නැහැ කියපදේ අපි කරලානේ බලන්නේ. සමහරලාට ඒක ඇදහිල්ලෙන් කරනවා වෙන්න පුළුවන්. කාරණා තේරුම් ගන්න නැතුව නමුත් ඇදහිල්ලෙන් කරත් කාරණාව තේරුම් ගන්න කෙරුවත් වර්තමානයේ හිතපවතන හැම වෙලාවකම ওই කතං කති භාවයේ ඉන්නේ එහෙම නැත්තම් මම රාගයක් නැහැ. කියනවනම් කාට හරි කියන්න ඕනේ කාරණාව කිව්වා ඉච්චරයි. ඒක දෙනින් ඉවරයි. ඒක පිළිබඳව ආය නැවත සීපත් කර කර කරන්න ඕනේ කෙරුවත්. ඒක මම අගේ කරන්නේ අගේ කරන්නේ ටික තමයි නාභි වදති කියලා කියන්නේ ඒක ගැන කතා කරන්න යන්න එපා. ඒක හිතේ තියෙන නරක හැබැයියා. වර්තමාන ජීවත් වෙන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක මේ විදිහට මේ බමුණා මේ බුදුරජාණන්සේ දේශනා කරාට ඒ යතෝ නිදානම් පුරිසං පංච සංඥා සංකා සමුදාචරಂತಿ තත්තචේ නාභි වදිතබ්බන් නාදි නාභි නන්දති නාභි වදති නාජ්ජෝසතිත්‍ත්‍ති කොට ඒකත් ඒ හැමදාම තේරෙන්නේ නැහැ. මේ කියන්නේ බුදුරජාණන්සේගේ කෙලින්ම බණහන ආහමතු කෙනෙකුටත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි තුන්වෙනි ජවනිකා වෙන්නේ ආහමතුරු එකතු වෙලා ඊට පස්සේ බුදුරජාණන්සේ මේ කතාව කියලා මේ එක වාක්‍යකින් කතාව කියලා බුදුරජාණන්සේ ගඳ කිලියට වඩිනවා. දැන් ඉතුරු වෙන සංඝයා අලි අවුලකටපත් වෙනවා දැන් මේ බුදුරජාණන්සේ වෙච්ච දෙයක් නැවතවිලා කියන්නේ වටිනා නිසානේ. නමුත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ සංඝයා ඔක්කොම කොට්ටිස සාංශ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් බුදුරජාණන්සේ හිතාමතාම කිව්වා. අපි මේක පිළිබඳව ඇහුවා. ඇහුවට පස්සේ දුන්න උත්තරේ මේකයි. මේක අපි කොහොමද තේරුම් ගන්න කියලා. එතකොට කොට්ටිත ස්වාමීන් තමයි මේකට කතා ශරීරයේ සපයන්නේ බොහොම ප්‍රවේශමෙන්. මොකද මේ බුදුහාමුදුරුවෝ ඉන්න තැන මම කවුද? මේකට උත්තර දෙන්න කියලා උන්වහන්සේ දෙන කතාව තමයි මේ සූත්‍රයේ ඊ타ත්ම බඳට කතා ශරීරයට ලැබිලා තියෙන්නේ. අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන අයව පිළිබඳව අපිට ඉඩ ලැබෙන ලැබෙන වෙලාවේදී ඒක නිසා අපි මේතෙක් කරපු දේ මේතෙක් ඉදිරිපත් කරපු දේෙන් කියවෙන දැන වෙන කතාව තමයි යම් කිසි දෙයක් පිළිබඳව අපේ හිත දොඩමළු වෙනවනම් යම් කිසි දෙයක් පිළිබඳව අපේ හිත කතංකටි භාවයට යනවනම් එකට එක කියනවනම් වැල්වට ආරංගතර ගොතනවනම් ප්‍රපංච කරනවනම් ඒක අකුසලයක් ඒ කියන්නේ වර්තමානයේ නෙවෙයි හිත තියෙන්නේ. අනිවාර්යයෙන්ම අතීතේ වමාර කන වෙලාව. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් නම් මගේ හිත දැන් තියෙන්නේ වර්තමානයේ නෙවෙයි මේ වෙච්ච දෙයක් වමාරා කෑමක් කියලා. අන්න ඒක තේරුම් ගන්න එක ඉතාමත්ම වැදගත්. තේරුම් ගන්න පශ්චාත්තාප නොවි ඒ වෙලාවේ Taman ඉන්න තැනට හිත ගන්න පුළුවන් ඒ වෙලාවේ නිවන කියලා කියනවා. චිත්තක්ෂණ වශයෙන් නිවන කියන්නේ ඒකයි. ඒ නිසා ඊට පස්සේ චිත්තක්ෂණේ ආයෙ හිත යන්න පුළුවන් වල් වටාරම් වලට. කතන්දර ගොතන්. පල්හැලි වලට. සම්පප්පලාප වලට කලබල වෙන්න එපා. මොකද මේ සංසාරයක් ගෙනාවු පුරුදු එක දවසෙන් නැති කරන්න බෑ. ආයෙසරයක්. ඊ타මත්ම නිහතමානීව ඊ타මත්ම අහිංසකව නැවතත් වර්තමානට ගෙනත් තිබ්බොත් මේකේ අපිට තේරෙයි මේකේ තියෙන මේ භයානකම කොයි වෙලාවක හරි අපි වර්තමානයේම චිත්තක්ෂණ තුන හතරක් කරන්න සමත් වුණොත් මේ වගේ වැඩමුළුවක් කරනකොට සමහරෙකුට ඒක අහු වෙනවා. එක දිගට තුන හතරක් හුස්ම බලන්න පුළුවන්. එක දිගට තුන හතරක් පිම්බීම හැකිලින් බලන්න පුළුවන්. එක දිගට දිගටම පියවර හත අටක් යන්න පුළුවන්. ඒකට පුදුමාකාර කම්මැලිකමක් එනවනේ. පුදුමාකාර නිදිමත ගතියක් එනවනේ. පුදුමාකාර විදිහේ ඒකාකාරී ගතියක් එනවනේ. එතකොට අපි ඒකාකාරීකම නැතිකරන්නේ ආයෙත් කක්ක ටිකක් හොයාගන්නවා. නැත්තම් අහනවා සාන්ත දැන් භාවනා කරගෙන යනවා දැන් හිත එක තැනකදී දැන් මම මොකද කරන්න කියලා. අර මොකද අර කක්කාව නැතුව ඉඳලා පුරුදුම නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ මේ තප්පර දෙකකින් අත්දකින්න පුළුවන්. විනාඩි දෙක තුනක් ඇතුළත අත්දැකීම. ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. අපිට පේන්නේ හරි බාලුයි කියලා, හරි කම්මැලි කියලා, හරි නීරසයි කියලා. ඉතින් ඒ නිසා හිත දුවන්නේ රාගෙට, විචිත්‍රත්වයට, සිද්ධි බහුලභාවයට, භාවනාවෙන් කරන්නේ විරාගය. විරාගයට තමයි අපි වචන ටිකක් දාගෙන ඉන්නේ කම්මැලි, නීරසයි, ඒකාකාරී, බයයි, අසරණයි, එපා වෙන ගති තියෙනවායි කියලා. ඉතින් කමඨාන සුද්ධ කරලා දෙන්න ඕනේ. ඒ කම්මැලිකම තමයි පළවෙනිම ලකුණ, සුබ ලකුණ. නීරසකම තමයි පළවෙනි සුබ ලකුණ. ඒකාකාරීකම තමයි පළවෙනි සුබ ලකුණ. මේ පාළුව දැනන ගතිය, අසරණ ගතිය තමයි ඔකට අනුග්‍රහ කරන්න පුළුවන් දෙයක්. ඔකට ලෑස්තිලා යන්න පුළුවන් දෙයක්. එතකොට හිතෙන්නේ මේ රස ලොලිත්වය දන්නේ ඉඳුරංගේ කිසි පිනවීමක් නැහැ. මේ ඒකාකාරීකමකට යන්න ගියාම නිකන් පතෝල හොද්දයි බතුයි කනවා. කිසි රසක් නැහැ ඒකට. උම්මලක ටිකක් දාලා නැහැ, ටෙම්පරාදු කරලා නැහැ. ඊට වෙඩි හොඳනේ බිම්මල් ටිකක් බැදගෙන කන එක නැත්නම් රාමසාන් නිසා හජ්ජි නිසා අද මේ ළඟ ගෙයකට ගියානේ ඊට වඩා හොඳ දේවල් හම්බෙනවා. අපි වැඩිම අර අර තියෙන සරල ඍජු ගතිය වෙනුවට සංකර කරනවා. ඉතින් මේකට දාලා තියෙන ලෝකයා දාලා තියෙන කුණුහරුපේ තමයි මේ සංකර කරන්න පුළුවන් කට්ටිය පොහොසත්. අර ඒකාකාරී කට්ටිය දුප්පත් කියලා. ඔන්න අපේ ජල ජාතික නිෂ්පාදනයේ මයින් හැරි. අපේ ආර්ථික විශේෂඥයෝ අපිට ෆෝමියුලා සුගන්නන්නේ මොකද්ද? අපිට ඇහැට වඩා රූප තියෙනවනම් කනට ගොඩාක් සද්ද අහන්න පුළුවන් නම් නාසයට උඟක් ගඳ සුවඳ තියෙනවනම් දිවට රසමසළු කොට කාට වැඩි නම් පසට විල්ලුද ප්‍රමාණය වැඩි නම් හිතට එන වල්බූත අදහස් වෙනවා යා පෝසත්. ඒ කියන්නේ ඉන්ටර්සිටි කෙනෙක් වගේ අපායි. අතරමඟ නතර වීමක් නැහැ කෙලින්ම අපායි ඔන්න ආර්ථික විද්‍යාව. කවුරු හරි කිව්වොත් එහෙම හරීම ඒකාකාරී ජීවිතයක් ගත කරන්නේ එහෙනම් ඉතින් යාට මොකක් හරි ආර්ථික උදව්වක් කරන්න වෙයි. දේශපාලන වශයෙන් උදව් කරන්න වෙයි. මොකද ඒක නිකන් මුස්පේන්තු ගතියක් වගේ පේ. මොන වගේ සටනක්ද බුදුරජාණන් වහන්සේ කරන්න කියලා හිතනද අපි කාටද උදව් කරන්න කියලා හිතනද අපි කාටද කඩුව දෙන්නේ කාටද කොපුව දෙන්නේ කියලා බැලුවොත් එක්කෙනෙක් තේරුම් ගත්තොත් එක්කෙනෙක් තේරුම් ගත්තොත් ඒ මනුස්සයා ශාසනය කරන මනුස්සෙක් වෙනවා එතනම ප්‍රතිඵල ලබනවා එතනම ප්‍රතිඵල ලබනවා. ඒ මොකද අකාලිකවම තේරෙනවා හිත ඒ වගේ නන්නත්තර වෙන්නේ නැත්නම්කට ගියාට පස්සේ ධර්ම ආරක්ෂාවක් තියෙනවා. ඒකට අර නන්නත්තර වීමට රාගය කියනවා. නන්නත්තර නොවීමට විරාගය කියලා කියන බුදුරජාණන්සේ. ඒ නිසා මේ විරාගයේ පහළ වෙන හැම වෙලාවටම අපිට පේන්නේ කම්මැලිකම පහළ වෙනවා වගේ. නීරසකම් පහළ වෙනවා වගේ. ඒකාකාරීකම් පහළ වෙනවා වගේ. අපි දන්නේම නැහැ ඉන්න ආසනෙ නැගිටලා ගිහිල්ලත් ඉවරයි. පැදුරටත් නොකියන්නේ පිටත් වෙලා යනවා. කවදා හෝ මේ පහළ වෙන්න විරාගයයි මේ පහළ වෙන්නේ කෙලස් නැති ගතියයි මට පුළුවන් ද තව එක චිත්තක්ෂණයක් මේකේ ඉන්න කියලා ඒකට අනුග්‍රහකරනද යම් කිසි කෙනෙක් පුරුදු වුණොත් කමටහන සුද්ධ කරගත්තොත් ඒ කෙනාට තේරෙනවා මේ විවේකයට නිවනට අකමැති මගේ හිතමයි දෙවන්නේක් නැහැ ඒකට කියනවා fear of freedom කියලා අපිට දාස භාවයට කැමැත්තක් තියෙනවා. වාල් භාවයට කැමැත්තක් තියෙනවා. ඉඳුරම් පිනවීමට කැමැත්තක් තියෙනවා. Taman නිදහස් වෙනවට, Taman විමුක්තියක් ලැබනවට, චිත්තක්ෂණයකටත් හිත කැමති නැහැ. ඒ නිසා මේ මිනිස්යාගේ පරිණාමයේදී ඇතිවෙච්ච මේ විවේකයට අකමැතිකම විස්රාමයට අකමැතිකම නිවනට අකමැතිකම විමුක්තියට අකමැතිකම බලනකොට ලෝකෙ දිහා ඒ දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඒක හාස්‍යයට කාරණාවක්. ඒක හාස්‍යයට කාරණාවක්. මොකද අපි විමුක්ති සටන් කෙරුවට විමුක්තිය එනකොට දුවනවා. ඒක හොඳට පේනවා මේ විපස්සනා භාවනා කියලා දෙනකොට. විශේෂයෙන්ම පොඩි දරුවෙකුට ඒ පොඩි දරුවා වහාම කියනවා ඉතින් ඕක ඔච්චර දෙයක් නෙවෙයි මේ අතගාව තියෙනවනේ කියලා. පොඩි දරුවා ලොකු අයට වැටි ඒකට අනුග්‍රහ කරනවා. අනුග්‍රහ කෙරෙනවා. ලොකු අයට කරන්න අමාරුයි. ඒක දකින්නකොට පේනවා ධර්මයේ පිළුණු වෙන ගතියක් නැහැ, පස්සට යන ගතියක් නැහැ. අපිට තේරෙන්නේ නැත්තේ අපිට මේ අනුග්‍රහ කරන්න ඕනේ කෝකටද කියලා අපි දන්නේ නැතිකෝ. ඒ වගේම තමයි ඒකදී කවම කවදාකවත් ඒක බුදු කෙනෙක්ගෙන් අහලා පරතෝഘോഷයෙන් අහලා මිස මේක ඇතුලෙන් නම් කවදාවත් එන්නේ නැහැ. ඇතුලෙන් කවදාවත් හිතෙන්නේ නැහැ මෙන්න මේකයි විමුක්ති මාර්ගය කියලා. අනිවාර්යෙන් පරතෝഘോഷයක් වෙන්න ඕන. ඒක බුද්ධ පුත්‍රයෙක් නැත්නම් බුදු කෙනෙක් වෙන්න ඕන. ඊට පස්සෙත් ඒක අනුග්‍රහ කරන්න ඕන. ඒක ලක්ෂ වාරයක් කරලා කරලා කරලා එතකොට තේරෙනවා අපි මෙතෙක් කල මේ භාවනා කරනට ඇතිවෙච්ච කම්මැලිකමට නීරසකමට මොන්න තරම් පැලස්තර දාලා තියනවද කවදාකවත් ඒකට ලෑස්තිලා ගිහිල්ලා නැහැ. ඉතින් ඒ නිසා මේ සමස්ත ප්‍රයත්නයේට අපේ අපවත් වෙච්ච ලොකු සාංශ වගේ කෙනෙක් කියන්නේ භාවනා කරනකොට ඒ නීරසකමට ලෑස්තිලා යන්න. ඒ කම්මැලිකමට ලෑස්තිලා යන්න. නිදිමත ගතියට ලෑස්තිලා යන්න. ඒකෝට තේරෙයි අපේ හිත කොච්චර කෙලෙසට කැමතිද කියලා. ලෑස්තිලා ගිහිල්ලා ඊගාචිත්තක්ෂණෙත් හිස්තනක් තියෙනවා. කම්මැලි ගතියක් තියෙන. නීරස ගතියක් තියෙන. මම මේක කරනවා. මම මේක පවත්වනවා කිව්වොත් ඒක සීල ශික්ෂා සමාධි ශික්ෂා නෙවෙයි. ඒකට ප්‍රඥා ශික්ෂාව කියනවා. ඒතර මේ ප්‍රඥා ශික්ෂාව කියන්නේ පිටපණින හදන හිතට ඉනිමම් බඳින්න නැතුව යමක් නොකර සිටීමක්. අකිරියෙන් උත්තර දෙන්නේ මුළු සංසාර ප්‍රශ්නෙටම. දෙක ආවට පස්සේ මේ නික්ලේශී තන ඉන්න අපි අකිරියෙන් උත්තර දෙනවා. ක්‍රියාවක් නොකර නිකන් සිටීමෙන්. ඉතින් ඒකෙන් ආගමක් හදන්න බෑ. කවදාකවත් ඒකෙන් ආයෙසොට පිම්පෙට්ටි තියන්න බෑ. එක්කෙනෙක් එක්කෙනාට ලොකුත් නෑ. තව කෙනෙක් තව කෙනෙකුට දෙන දෙයක්වත් නෑ. ගන්න කෙනෙක් ඉන්නවා. ඉතින් ඒක නිසා බොහෝම ඉක්මනට බුද්ධ බුදුවරණගේ ධර්මයේ ওই පැත්ත හැරුණා. හැල්ලා එක්කෙනෙක් විසින් එක්කෙනෙකුට සුභාසින්සන කරන එක්කෙනෙක් විසින් එක්කෙනෙකුට පින් දෙන එක්කෙනෙක් විසින් එක්කෙනෙකුට ආශිර්වාද කරන ජීවිතයට ගිහිල්ලා අපි අර දාස භාවයක් ඇති කරන් තියෙනවා. මේක බලනකොට තේරෙනවා අපිට අවශ්‍ය නම් එතන එතනම අපේ නායකත්වය අපිට ගන්න පුළුවන්, පෞරුෂත්වය ගන්න පුළුවන්, ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ආගමක න්‍යායක හිටින්නේ නැහැ, ධර්මයේ හිටිනවා. ඉතින් පසුගිය අවුරුදු 40න් විතරක බලන ඉන්නකොට මම දැකපු දෙයක් තමයි අන්නේ විදිහේ මේ නෛර්යානික ධර්මයේ කැපී පෙනෙන වර්ධනයක් වෙලා තියෙනවා. මේකේ මේ තාන්නමාන නිලතල මොකවත් නැති වුණාට මේකමයි උත්තරේ කියන තෑයෙන පිරිසක් මේ අවුරුදු 40 තුල මම දැකලා තියෙනවා. ඔක්කොමලා බෞද්ධයෝම නෙවෙයි. ඒ පිළිගන්න පටන් අරගත්තා. මේ වර්තමානයේ හිත පැවතිලා නීරස වුණත් කම්මැලි වුණත් සෞඛ්‍ය සම්පන්නයි ගමනක් තියෙනවා. ඒක නිසා විචිත්‍රත්වය ඇදලා යන මහා ජනතාවක් ඉදිරිපිට. ගඟ දිගට ඉහළන පීරණෙක් වගේ මේ Taman හම්බෙලා තියෙන ඉරියව්වේ වර්තමානයේ හිතපවත්තාන එක අපි අප්‍රතිහත ධෛර්යයෙන් කරන්න පටන් අරගත්තොත් හුල්ලඟකින්වත් බාධාවක් නැහැ. මැස්සෙකින්වත් බාධාවක් නැහැ. තියෙනවා නම් තියෙන තමන්ගේ හිතේ තියෙන කෑදරකම තමයි. මේ විචිත්‍රත්වයේ තියෙන ඒක වර්තමාන කෑදරකමක් තියෙනවා අතීත මතකයක් තියෙනවා. ඒ නිසා අපි මේ දවස් ටික උත්සාහ කරමු. අපි මේ ගත්ත වර්තමාන අරමුණම ප්‍රත්‍යක්ෂණය කරගත හැකි අරමුණම නොමිලේ වෙන අරමුණටම නැවත නැවත හිත යොදමින් යම් ආකාරයකට අපිට එනවනම් කම්මැලිකමක් නීරසකමක් අපි කම්මැලිකම නීරසක කියන වෙනුවට උකට දාමු අලුත් වචන දෙකක් හුදේකලාව සහ විවේකයේ කියලා. එතකොට අපි මේකට ලස්සන අලුත් අර්ථකථනයක් දෙනවා. අපි කියන මේකට හුදේකලාව කියලා. අපි කියන මේකට විවේකය කියලා. ඒ ලොකු සංසය තව වචනයක් දුන්නා විස්රාමයේ කියලා. ඒක නිසා උපයගන්න විස්රාමයේ දිගට පවත්තන්න. එහෙම නැත්නම් ඒකට අනුග්‍රහකරනද අද මේ කරලද ධර්මදේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්මදේශනාව මෙතෙන් නතර කරනවා. සියලු දිනාට තමන් කරගෙන යන වැඩේ මීට වඩා ධෛර්යයෙන් යුක්තව කරගෙන යන්න මේක හේතුපාදක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි